ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරාධිකාරී කලපලුවාව ශ්‍රී වංගීස පිරිවෙනෙහි පරිවේනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දොළොස්බාගේ සාන්ත නාග ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ Thank you. අද ධර්මානුශාසනාව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සංකිට්ත සේක බල සූත්‍රය ඇසුරින් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස පංචමානේ භික්ඛවේ සේඛ බලානි කතමානි පංච සත්ධා බලං හිරි බලං හොත්තප්ප බලං විරිය බලං පඤ්ඤා බලං ඉමානි කෝ භික්ඛවේ පංචසේක බලානි ශාවක පින්නතුනි අද මා මේ පින්නතුන්ලාට දේශනා කිරීමට මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතේහි සේක බල වග්ගේහි සංකීත සේක බල සූත්‍රයයි මෙම සූත්‍ර දේශනාව තුළින් පින්නතුනේ සඳහන් වන්නේ සේක පුද්ගලයෙක් තුළ සේක පුද්ගලයා කියලා කියන්නේ ආර්ය මාර්ගයේහි නිර්වාණ නිර්වාණගාමී මාර්ගයේහි හික්මන පුද්ගලයා. එතකොට අපි හැම කෙනෙක්ම මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන ඇත්තන් වශයෙන් ඒ සඳහා අපේ අපේ ජීවිතය මොන වගේ ආකාරයට හික්මවා ගත යුතුද කියන කාරණය සිහිපත් කරමින් සේක පුද්ගලයෙක් වීම සඳහා අපේ ජීවිතය තුළ වර්ධනය කරගත යුතු වූ බල ධර්මයෝ පහක් පිළිබඳවයි පින්නතුන්ලාට මෙම සූත්‍ර දේශනාව තුළින් දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්නතනි ලෞතර බුදුහාමුදුරුවෝ අපිට මේ දේශනා කළ උතුම් දහම ඊ타ත්ම වටිනාම දෙයක්. අපි හැම කෙනෙක්ම ඉපදෙමින් මැරෙමින් සංසාරයේ කෙලවරක් නැතිව ගමන් කර නැත්නම් අපි හැම කෙනෙක්ම අනන්ත කාලයක් සංසාරයේ මෙවැනි ධර්ම මාර්ගයක් අවබෝධ කරගන්නට බැරිව කොච්චරනම් සතර පායෝපත්තිවල ඉපදිලා ඇද්ද? ඒ වගේම කොතරම්නම් එවැනි සතර පායෝපත්තිවින් වල ඉපදිලා අනේක කාලයක් දුක්ඛ පීඩාවන් වලට පත්වන්නට ඇද්ද? මෙන්න මේ සංසාර ගමනේහි බිය හරියට අවබෝධ කරගත්ත පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම හිසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස යම් කෙනෙකුගේ හිසට මොනියම් හෝ මොහතකදී ගින්නක් ඇවිලුනොත් එහෙම හිතන්ද Tamanගේ හිසට මොනාරි ආකාරයකින් ගින්නක් ඇති වුණා කියලා. ඒ අවස්ථාවේදී Tamanගේ සියලුම කටයුතු අත්හැරලා Taman වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ Tamanගේ හිසේ ඇතිවෙච්ච ඒ ගිනි ජාලාව නිවා ගන්නට. ඉතින් බුදුහාමුදුරුව අපිට අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා දේශනා කරන්නේ පින්නතුණී මේ ගිනිගෙන දැවෙන සංසාරයේ නැවත නැවතත් ඒ ගිනි ජාලාවන් වලට හසු වෙලා සසර දුක් විඳීම මේ මහා භයංකාර ස්වභාවයන්ගෙන් නිවීමක් ඇති කර ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මේ උතුම් ධර්ම මාර්ගය පැහැදිලි කරලා තිබෙන්නේ එහෙන් බුදුදහමේ වටිනාම ධර්මතාවයන් ගිහි ජීවිතයක් ගත කර නැත්තන් විදිහට අපි අනුගමනය කරන්නට ඕන. මේ වටිනා මනුස්ස ජීවිතයක් අපිට ලැබුණේ පෙර සසර ජීවිතයන් තුලදී අපි මේ වගේම වටිනා කුසල් ධර්මයන් સિદ્ધ කරගත්ත නිසා කුසල් ධර්මයන් සිදු කරමින් මොනියම් හෝ ආකාරයකින් අපේ ජීවිතයන් තුලින් ධර්ම මාර්ගයක් අපි දියුණු කරලා තිබෙනවා කුසල ප්‍රතිපදාවක් අපේ ජීවිතයන් තුලින් පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒ නිසාම තමයි පින්වත් ඔබ හැම දිනෙකටම මොහොතක් හෝ වාඩි වෙලා නිවී සැනසෙල්ලේ මේ වගේ දහම් පදයක් ශ්‍රවණය කරන්නට තරම් ඔබට මානසික ශක්තියක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ අනුව පින්නතුනි බුදුදහමේ සඳහන් වන මේක සේක පුද්ගලයා කවුරුන්ද කියලා අපි මොහොතක් විමසා බලමු. සේක පුද්ගලයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිර්වාණ මාර්ගයේහි හික්මෙන තැනැත්තා. ඒකේ අනිත් පදය තමයි අසේක. අසේක කියලා කියන්නේ පින්නතුනි නිර්වාණ මාර්ගයේහි ගමන් කරලා අරහත් ඵලයටපත් වෙච්ච උතුමන් වහන්සේලා අරහත් ඵලයට පත්වෙච්ච උතුමන් වහන්සේලා අසේක පුද්ගලයන් විදිහටයි හඳුන්වා දෙන්නේ. එතකොට උන්වහන්සේලා සේක පුද්ගලයන් විදිහට කටයුතු කරලා මේ ධර්ම මාර්ගයේ මනාව හික්මිලා අසේක පුද්ගලයන් අසේක උතුමන් වහන්සේලා බවට පත් වුණා. එවනම් යම් කෙනෙක් මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවට ඇතුළත් වෙනවනම් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඕන කියන අදිෂ්ඨානයක් ඒ සඳහා වීරයක් තියෙනවනම් අන්න ඒ තැනත්තන් සීක පුද්ගලයන් බවට පත් වෙනවා. ඊට මේ සීක පුද්ගලයා තුළ වැඩි දියුණු කරගත යුතු බල ධර්මයෝ පහක් තිබෙනවා. ඒවා සඳහන් වෙනවා සීක බල කියලා. එයින් පළවෙනි බලය දැන් පින්නතුනි මේ බලය කියලා කියන්නේ මොකක්ද? මොනාරි ශක්තියක් අපේ ජීවිතය තුළ ගොඩනගා ගත යුතු ශක්තියක්. සාමාන්‍ය සසරට හසු වෙලා ඉපදෙමින් මැරෙමින් සංසාරයේ ගමන් කරන ජීවිතයන් ගත කරන්නට හුරු වෙච්ච නැඹුරු වෙච්ච පුද්ගලයන්ට වඩා සේක පුද්ගලයා තුළ මේ ශක්තියින් පහ ගොඩනංවා ගත යුතුයි අසේක පුද්ගලයෙක් වෙන්නට නම් නැත්තම් අපි හැම කෙනෙක්ම මේ ධර්ම මාර්ගය අපි තේරුම් ගත්තට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ඒ සඳහා ඊතා ඉක්මනින් ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ මේ ශේක ධර්මයන් ශේක බල ධර්මයන් වැඩි දියුණු කර ගැනීම තුලින් බුදුහාමුදුරෝ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ධම් සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලා අමතලා පංචමානි භික්ඛවේ සේක බලානි කතමානි පංච මහණෙනි සේක පුද්ගලයෙක් විසින් වැඩි දියුණු කරගත යුතු බල ධර්මයෝ පහක් තිබෙනවා කතමානි පංච ඒ බල ධර්ම පහ කවරේදයක් සද්ධා බලං සද්ධා බලං මේ නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන අපි හැම දිනෙකටම පින්නතුනි වටිනාම ආරම්භක අවස්ථාවේ වටිනාම දේ බවටපත් වෙන්නේ ශ්‍රද්ධාව. සද්දා බීජං තපෝවුට්ටි. බුදුහාමුදුරුව පිළිබඳව ධර්ම රත්නයේ පිළිබඳව ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳව පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳව මේ බුදුදහමේ තිබෙන මූලික ධර්මතාවයන් පිළිබඳව හොඳ විශ්වාසයක් ඇති කර ගන්නට ඕන. දැන් සමහරක් දෙනා බෞද්ධ කියන නාමයෙන් පෙනී හිටියට මේ අපි ජීවත් වෙන සමාජයේම සමහරක් ඇත්තෝ ඉන්නවා. පරලොවක් පිළිබඳව හිතන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. කියන්නේ බුදුහාමුදුරුවන් කෙරෙහි ගෞරවය තියෙනවා. හැබැයි පරලොවක් පිළිබඳව විශ්වාසයක් නැහැ. ඒ එදිනෙදා ජීවිතයේ තුල කරන කියන දේවල් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. පින්පව් වෙන්නට පුළුවන්. නමුත් පින්නතුනේ ඒවා පිළිබඳව තැකීමක් වඩා අවධානයක් ඇති කරගන්නේ නැහැ. සැලකිල්ලක් ඇති කරගන්නේ නැහැ. සමහරක් වෙලාවට කියන දෙයක් තමයි ඔයිතින් පරලොව තිබ්බත් නැතත් අපිට මොකෝ ඈ දැන් කාලා බීලා හිටියොත් නේ නේද සතුටින් ජීවත් වෙන්න පුළුවන් එහෙම සිතන ඇත්තෝ ඉන්නවා මේ බෞද්ධ නාමයෙන් පෙනෙන්නේ එවනම් මේ සැබෑ බෞද්ධයෙක් තුළ මේ ශ්‍රද්ධාව වර්ධනය කරගන්නට ඕන ශ්‍රද්ධාව බලයක් බවට පත් කරගන්නට ඕන සද්ධහිති තථාගතස්ස බෝධින් අපි ලෞතර බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය විශ්වාස කරනවා ඒ බුද්ධත්වය ලෞතර බුදුහාමුදුරන්ගේ පහළවීම විශ්වාස කිරීමත් එක්කම බුදුහාමුදුරෝ දේශනා කරපු මේ වටිනා ධර්ම රත්නය මේ ධර්මය පිළිබඳව තිබෙන ඒ අවබෝධ කර ගැනීමට තිබෙන උනන්දුව අප තුළ ඇති කර ගන්නට ඕන. දැන් සමහරක් වෙලාවට කාලානුරූපව මේ ධර්මයේ පිළිබඳව යම් යම් කරුණු කාරණා පිළිබඳව පෘථජන මිනිස්සුන් විදිහට ඒවා පිළිබඳව තර්ක විතර්ක කරන අවස්ථාවන් අපි දකිනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු සමහරක් කරුණු කාරණාවන් පිළිබඳව සැක සහිතව සැක සංකා සහිතව තර්ක විතර්ක කරනවා. සමහරක් වෙලාවට මේ තර්ක විතර්ක කරනැත්තෝ මේ ධර්ම මාර්ගයේ හරියට නිවැරදිව පරිශීලනය කරලා හොඳට අවබෝධයෙන් ධර්මය ශ්‍රවණය කරපුම ඇත්තෝ නෙවෙයි බොහෝ දුරට. සමහරක් කරුණු කාරණා පිළිබඳව එකිනෙකා විවාද කරගන්න අවස්ථාවන් තිබෙනවා පින්නතුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව දියුණු කරපු තැනැත්තා ධර්ම මාර්ගය අවබෝධ කරගන්න වෙහෙසෙනවා. ධර්මමා ධර්ම රත්නයේ පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්න එකනා වෙහෙසෙනවා. ත්‍රි මාර්ගයේ ගමන් කරපු උතුමන් වහන්සේලා පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒතකොට එහෙම ඇති කරක ධර්ම මාර්ගය අවබෝධ කරගන්න කනට කර්ම කර්ම ඵල පිළිබඳව මනා විශ්වාසයක් ඇති වෙනවා. ඒතර බුදුදහමේ සඳහන් වටිනා මූලික දේශනාවන් පිළිබඳව මනා විශ්වාසයක් අවබෝධයක් ඇති වෙනවා පිළිබඳව. එහෙමනම් ශ්‍රද්ධාව අපේ අප තුළ වැඩි දියුණු කරගන්නට ඕන. ඒ වැඩි දියුණු කරගන්නට තියෙන වටිනාම දේ තමයි ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්නට ඕන. දහම් කරුණු හොඳට නුවණින් යුක්තව විමසා බලන්නට ඕන. අපි ශ්‍රද්ධාව අපි දියුණු කරගන්න උත්සාහ කරගන්නකොට ශ්‍රද්ධාව බලයක් බවට අපි පත් කරගන්නකොට පින්නතුනේ අප තුළ ප්‍රඥාවක් වැඩෙනවා. අන්න ඒක තමයි විශේෂත්වය. දැන් සමහරක් දෙනා බුදුහාමුදුරුව පිළිබඳව සද්ධාව ඇති කරගන්නේ සමහරක් කලාවට බුද්ධ ප්‍රතිමා වහන්සේ යහා බලලා. නේද? භක්තිය මුල් කොටගත් ශ්‍රද්ධාවන් තිබෙනවා. ඉතින් බුදුහාමුදුරුව පිළිබඳව අපි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දිහා දැකලා අපි බුදුහාමුදුරුව පිළිබඳව හිතේ ප්‍රසාදය ඇති කරගන්නවා ගෞරවය ඇති කරගන්නවා අපි කාතුලක් තියෙන දෙයක් හැබැයි එයත් හිතන් ඉන්නවා මේක තමයි ශ්‍රද්ධාව කියන්නේ අන්න එතනයි ගැටලුව එහෙමනම් ඒ ශ්‍රද්ධාව වඩා වැඩි දියුණු වෙන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය විමසා බැලීමෙන් ඈ බාහිර භෞතික දෙයක්ම බැලුව පමණින් ශ්‍රද්ධාව දියුණු වෙන්නේ නැහැ අපේ දිනදා ජීවිතය තුළ ගත කරනකොට බලන්න බුදුහාමුදුරන්ගේ මහා කරුණා ගුණය අපි එක බුදු ගුණයක් හරියට හොඳට විමසා බැලුවොත් මහා කරුණා ගුණය බලන්න කොච්චරනම් බුදුහාමුදුරුවෝ තුල උතුම් මහා කරුණා ගුණයක් තිබ්බද නේද සඳහන් වෙන්නේ යොදුන් සිය ගණනක් සිය පයින්ම වැඩම කරලා යොදුන් සිය ගණනක් සිය පයින්ම වැඩම කරලා යම් සත්වයෙක් Taman වහන්සේගෙන් පිහිටක් පිළිසරණක් බලාපොරොත්තු වුණා නම් ඒ සත්වයන්ට අනිවාර්යෙන් බුදුහාමුදුරුවෝ පිහිට වුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය අටලෝ දහමට කම්පා නොවීමේ ගුණයන් පිළිබඳව හොඳට අපි විමසා බලන්න. දැන් ওই ජයමංගල ගාතාවන් වල පින්නතුනි සඳහන් වෙනවා විවිධ අවස්ථාවන් වලදී සත්වයන් මිනිසුන් দমনය කරපු ආකාරයන් පිළිබඳ දැන් මහා සෙනගක් ඉදිරියේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන අවස්ථාවක තමයි චින්චමානිකාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නිନ୍ଦා අපහාසයන් එල්ල කරන්නේ නේ මහා ජනකායක් ඉදිරියේ බලන්න බුදුහාමුදුරෝ ඒ අවස්ථාවට මුහුණ දෙන විදිය සන්තේන සෝම විදිනා ජිතවා මුනින්දු බුදුහාමුදුරෝ කිසි ලෙසකින්වත් කලබල වුණේ නැහැ බුදුරජාණන් වහන්සේට මේ නිന്ദා අපහාස එල්ල වුණේ මර මහා වික්ෂුන් වහන්සේලා මහා ජනක කායක් ඉදිරියේ ධම් දේශනා කරා. නමුත් මොකද චින්චමානිකාව තෝරගත්තා බුදුරජාණන් වහන්සේට නිନ୍ଦා අපහාස කරන්න පුළුවන් හොඳම අවස්ථාව. අන්න බලන්න. නේද? ඉතින් මේ බුදුහාමුදුරන්ටත් සතර පක්‍රම තිබුණා ඒ විදිහ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒවට මොහොන දුන්නේ බොහෝම සංසුන්ව. ඒක තමයි. ඒකට අපි වුණත් දැන් අපි ශ්‍රද්ධා බලයක් අපේ ජීවිතය තුළ ගොඩනංවා ගන්න මෙන්න මේ වගේ බුදුහාමුදුරන්ගේ චරිතයේ තිබෙන සියොම් තැන් ඒ බුදු ගුණ හොඳට අධ්‍යයනය කරන්න ඕන හොඳට විමසා බලන්න ඕන විමසා බලාගෙන අපේ එදිනදා අපේ ජීවිතයන් තුල ගොඩනැගෙන ප්‍රශ්න ගැටලු වලට පින්නතුනේ බුද්ධ චරිතය ඇසුරින් අපි පුළුවන් විදිහට විසඳුම් සොයා ගන්නට. අන්න එහෙම වෙනකොට තමයි අපි සීක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. සමහරක් වෙනකොට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ තුල එහෙම ඉවසීමේ ගුණයක් තිබ්බට බුදුහාමුදුරුවෝ තුල එහෙම මහා කරුණා ගුණයක් තිබ්බට අපි කොහොමද කරුණා ගුණයක් වඩා ගන්න? ඒව අපිට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. එහෙම නෙවෙයි පින්නතුනේ. අපි සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ බුදුහාමුදුරුවෝ ගමන් කරපු මාර්ගය ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වීම තුලයි. ඒක නිසා සද්ධාව බලයක් බවට ශක්තියක් බවට අපේ ජීවිතය තුළ පත් කර ගන්නට නම් අනිවාර්යයෙන්ම බුදුහාමුදුරන්ගේ මේ බුදුගුණ සමුදායන් හොඳට විමසිලිමත්ව විමසා බලන්නට ඕන. ධර්මය හොඳට විමසා බලන්නට ඕන. දැන් බුදුදහමේ සඳහන් වීමාංශක සූත්‍රයේම සද්ධා වඩා දියුණු පමණු කර ගැනීම සඳහා ධර්මය විමසා බැලීම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් පින්නතුනි එහෙමනම් මේ සද්ධාව අපේ ජීවිතයන් තුළ දියුණු කරගන්නකොට තමයි බලයක් බවට ශක්තියක් බවට පත් කරගන්නකොට තමයි අපිට එතනින් එහාට යන්න පුළුවන්. සද්දා බීජං අප මහා අස්වැන්නක් නෙලා ගන්නකොට ඒ අස්වැන්නේ මූලාරම්භයේ තමයි බීජ කියලා කියන්නේ. ගොවිතැන්පත් කරන මිනිසෙක් ගොවියෙක් නේද? මහා අස්වැන්නක් නෙලා ගනීමෙහි ආරම්භයේ තමයි හොඳ සරු බීජ. හොඳ සරුසාර බීජ ඒ කුඹුරෙහි වැපිරීම තුලින් තමයි හොඳ අස්වැන්නක් දක්වා බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන ශ්‍රද්ධාවෙන්ම පමණ අපිට මේ සසරෙන් එතර වෙන්න පුළුවන්ද? ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තුලින් පමණක්ම අපිට සෝවාන් ඵලයට සකදාගාමි අනාගාමි අරහත් ඵලයන් වලටපත් වෙන්න පුළුවන්ද? නේද? බුදුහාමුදුරෝ හැම මොහොතකම සඳහන් කරන්නේ මහණෙනි පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ ධර්ම මාර්ගයේ දියුණු කළ යුතු දෙයක්. සමහරක් දෙනා මේ ශ්‍රද්ධාව අර භක්තිය පැත්තට යොමු කරගෙන දැන් ශ්‍රද්ධාව කොටස් දෙකක් තියෙනවනේ. ආකාරවතේ ශ්‍රද්ධා සහ අමෝලිකා ශ්‍රද්ධා කියන. මේ අමෝලිකා ශ්‍රද්ධාව පින්නතුනි භක්තිය පැත්තට භක්තිය පැත්තෙන් භක්තිමත් බව පැත්තෙන් ගොඩනැගිච්ච දෙයක්. අමෝලික ශ්‍රද්ධාව. ඒක ඕනම ආගමක තියෙන්න පුළුවන්. අමෝලික භක්තිය කියන දේ. සමහරක් දෙනා මේ භක්තිමත් බවම පදනම් කරගෙන ඔවුන් රැවටෙනවා. මේක තමයි බුදුහාමුදුරුව පිළිබඳව තියෙන ශ්‍රද්ධාව කියලා. අධික ලෙස භක්තිමත් බව. සමහරක් වෙලාවට අධික ලෙස ඒ භක්තිමත් බව නිවනට බාධාවක් වෙන්නත් පුළුවන්. නිවනට බාධාවක් වෙනවා. එතස අපේ කිසියම් දෙයකට අන්තගාමී වෙන්නේ නැතිව පුළුවන් තරම් පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ දහම් කරුණු කාරණා බොහෝම සරලව හොඳ අවබෝධයෙන් දියුණු කරගෙන යා යුතු දෙයක්. තර පැහැදිලි අපේ පින්නතුන්ලාට කොහොමද ශ්‍රද්ධාව බලයක් බවට පත් කරගන්නේ? අර බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතයේ තිබෙන අරුණු කාරණා ඒ වගේම නිතර ධම් ශ්‍රවණය කිරීම තුළින් තමන් තුළ දිනදා ප්‍රායෝගිකව ගොඩනැගෙන ගැටලු තිබෙනවා නම් අනේවට විසඳුම් බුද්ධ චරිතය ඇසුරෙන් සොයාගෙන පින්නතුනේ අන්න එහෙම තමන් තුළ ශ්‍රද්ධාව දියුණු කරගන්නට ඕන. ශ්‍රද්ධාව දියුණු කරගන්නට ඕන. අන්න එහෙම වෙනකොට තමයි ඒකනා තමන් තුළ ශ්‍රද්ධා බලයක් ගොඩනගාගත්ත වෙන්නේ ශේක පුද්ගලයෙක් බවට පත් වෙන. ඊළඟට හිරි බලං. හිරි කියලා කියන්නේ පව් කිරීමට තිබෙන ලැජ්ජාව. නේද? පව් කිරීමට තිබෙන ලැජ්ජාව. දැන් මිනිසුන්ගේ සිත් සතන් තුළ කෙලෙස් සිතුවිලි වර්ධනය වෙන්න වර්ධනය වෙන්න පින්නතුනේ. අනෙක් පැත්තෙන් ශ්‍රද්ධාව දුර්වල වෙන්න දුර්වල වෙන්න. පව් කිරීමට තිබෙන ලැජ්ජාව නැති වෙලා යනවා. දැන් අද සමාජය තුල ගත්තායින් පස්සේ මිනිසුන්ට එහෙම ගුණ ධර්මයන් පිළිබඳව නේද? ගුණධර්මයන් පිළිබඳව එහෙම සැලකිල්ලක් නැහැ අපි ජීවත් වෙන සමාජය තුළ. යම් වශයෙන් ඕනෑකමකින් මේ ධර්ම මාර්ගයේ දියුණු කර නැත්තෝ ඉන්නවා. තාම අඩු ප්‍රතිශතයක්. නමුත් අනෙක් අතට මේ ධර්ම මාර්ගය පිළිබඳව ගුණ ධර්මයන් පිරීමේදී ඒ වගේම තමන්ගේ ජීවිතයන් තුළින් පව්කම් හෝ පින්කම් පිළිබඳව මනා වැටහීමක් අවබෝධයක් නැති වෙනකොට ගුණධර්මයන් පිළිබඳව තැකීමක් නැති වෙනකොට පාපයට කිසිම ලැජ්ජාවක් ඔවුන් තුළ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි පාපයට නිතරම අපි ලැජ්ජා වෙන්නට ඕන. ද බුදුහාමුදුරුවෝ සමහරක් වෙලාවට ධර්ම මාර්ගයේ දියුණු කරන්නේ නැති නැත්තම් මොන හරි බුදුහාමුදුර වැඩෙන සමයේදී භික්ෂූන් වහන්සේලා අතින් පවා සිදුවුණු වැරදි තිබෙනවා. එවැනි අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරේ එවැනි වික්ෂුන් වහන්සේලාට මෝඝ පුරිස කියලා. හිස් පුරුෂය. ඈ බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කළේ මෝග පුරුෂ හිස් පුරුෂය කියලා. මානසික වශයෙන් දෙන්න පුළුවන් ලොකුම දඬුවම බුදුහාමුදුරු. ඇයි එහෙම බුදුහාමුදුරු ආමන්ත්‍රණය කළේ? මානසික වශයෙන් ඒ වික්ෂුන් වහන්සේ අපහසුතාවයට පත් කිරීමද නැහැ. බුදුහාමුදුරුව තුළ තිබෙන මහා කරුණා ගුණය නිසා ඒ වික්ෂුන් වහන්සේ නැවත එවැනි වැරදි වැඩ කිරීමෙන් වළක්වා ගැනීම පිණිසයි අප්‍රමාණ කරුණා ගුණයකින් යුක්තයි බුදුරජාණන් වහන්සේ මේ වචන ආමන්ත්‍රණය කළේ. සමහරක් වෙලාවට මේ වැරදි කරනවා දැකලා තවත් භික්ෂූන් වහන්සේලා මේ වැරදි කරන්න පුළුවන්. නිසා බුදුහාමුදුරුව භික්ෂූන් වහන්සේලා ඉදිරියේ මහා පිරිස ඉදිරියේ මෝග පුරුෂ කියන වචනේ භාවිත කළා. ඒ වෙලාවෙම ඒ කරපු වැරදි පිළිබඳව පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දෝෂාරෝපණය කළා. හෙලා දැක්කා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ගිහි ඇත්තන්ට ඇති කරගත යුතු වටිනා ධර්මතාවයක් විදිහටයි හිරි කියන පාපේට ලැජ්ජාවක් පවට ලැජ්ජාවක් ඇති කරගත යුතුයි කියන එක බුදුහාමුදුරෝ දේශනා කරේ. එනිසා පින්නතුනේ අපේ ජීවිතයන් තුළින් අපේ ගුණධර්ම අපිටම වඩා ගන්න බැරි වෙනකොට අපි පව්කම් වලටම නම් අපේ හිත යොමු කරගෙන ජීවත් වෙන්නේ අපි අපි විසින්ම ලැජ්ජාවටපත් වෙන්න උඩට. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ තමන්ගේ මාතෘත්වයට, පිතෘත්වයට ගැළපෙන විදිහේ කටයුතු කරන්නේ නැත්තම් නේද? දරුවෙක් ඇවිල්ලා අම්මා ළඟට ඇවිල්ලා අම්මගේ දෙපා අල්ලලා දස මාසේ උරේ ගත්වා කියලා බුද්ධිකාරු වලින් ගිත්වා කියලා ඒ ගාතාවන් කියලා වන්දනා කරනකොට තාත්තා තුළ අම්මා තුළ මව් කෙනෙකුගේ පිය කෙනෙකුගේ ඒ ಗುಣධර්ම ටිකවත් වඩලා නැත්තම් Taman tamanටම ලැජ්ජාවක් ඇති වෙනවා. දරුවන් පිළිබඳව දැකීමක් සෙනෙහසක් නැත්නම් Taman taman පිළිබඳවම ලැජ්ජාවක් ඇති කරගත යුතු වෙනවා. නිසා පින්නතුනේ සේක පුද්ගලයේ වීම සඳහා අපි තුළ අනිවාර්යයෙන්ම අපි පාපේට පවට ලැජ්ජාවක් ඇති කරගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔත්තප්ප බලං ඔත්තප්ප කියන්නේ පාපේට තිබෙන බිය පව්කම් වලට තිබෙන බිය දැන් සංසාරේ අනන්ත කාලයක් දුක් විඳින්මින් සසර අපි ගත කරලා තිබෙනකොට කොච්චරනම් පින්නතුනේ අපේ අවීච මහා නරකවල උපදින්න නැද්ද? අවේච මහා නරකයක ඉපදිච්ච කෙනා ඊළඟ භවයේදී ආය නැවත සුගතියක් එකපාර ලබන්නේ මොකද අමුතුවෙන් කුසල කර්ම රැස්වීමක් කිං දහම් රැස්වීමක් වෙන්නේ නැහැ. දැවි දැවි පිච්චෙමින් ඒ මතම තමයි නැවත කර්මය සකස් වෙන්නේ. එහෙමනම් පින්නතුණී අනන්ත කාලයක් යම් සත්වයක නිර්සත්වයක අනන්ත කාලයක් අවීච මහා නරකවල අනිවාර්යයෙන්ම දුක් විඳින්මින් දුක් විඳින්මින් ගත කරනවා දැන් අපිට පෙනෙන අපායක් නෙමේ තිරසංගත අපාය කියන්නේ අපි හිතමු දැන් අපේ නිවෙස්වල ඇති කරන නැත්තම් පාරතොට යන සුනකයෙක් දිහා බලන්න ඒ සුනකයා ආහාර ටිකක් වෙනුවෙන් කොච්චරනම් දුක් විඳිනවද? සමහරක් වෙලාවට මැරුම් කන අවස්ථා තියෙනවනේ. නේද? කුසගින්න කුසගින ටික නිවා ගන්න කොච්චර උත්සාහයක් දරනවද බලන්න. නේද? සමහරක් පාරතොටේ ඈ වාහන වලට හැප්පෙනවා. සමහරක් මිනිසුන්ගේ මුගුරු වල මුගුරු පහර වලට ලක් වෙනවා. සමහරක් නිවෙස් වල මිනිස්සු උණු වතුර පලනවා සතුන්ට නේද? ඒ විතරක් නෙවෙයි ඒ ශරීරයේ මොන හරි මැක්කෝ වගේ සතුන් ඇති වුණාට පස්සේ කොච්චරනම් ඒ සතෙක් කහ කහ සතා හිතනවා ඒ කහ කහ ඉන්න වෙලාවට ඒක තමයි සුවේ. එහෙම ජීවිත. එතකොට ඒ සත්වයා තුළ කුසල කර්ම රැස්වීමක් සිද්ධ වෙනවද නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න? එහෙම සිද්ධ වෙන්නේ නැහැ පින්නත. එනිසා මේ අපිට මේ මනුෂ්‍යාත්ම භාවය කියන්නේ අපිට ලැබිච්ච වටිනාම අවස්ථාවක්. ඒ නිසා අපි පව්කම් වලට අනිවාර්යයෙන්ම අපි තුළ බියක් ඇති කරගන්නට ඕන. බලන්න අපේ ජීවත් වෙන සමාජය දිහා බලලා එහෙම රෝගී පුද්ගලයන් අතර අපි නිරෝගී පුද්ගලයෙක් වෙන්නට කොතරම්නම් පින් දහම් කරලා තිබෙනවද? හැබැයි අපේ සදාකාලික නිරෝගී පුද්ගලයෝද? අපි සදාකාලික නිරෝගී පුද්ගලයෝ වෙනවයි කියලා අපි කාටවත් විශ්වාසයෙන් විශ්වාසයෙන් කියන්න පුළුවන්ද? අපිට තවත් මොහොතකින් හෙට දිනයකදී මහා මාරාන්තික රෝගයක් ශරීරය තුළ වැළඳිලා කියලා අපිට දැනගන්නට ලැබුණොත් අපිට හිත හදාගන්න වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. එනස අපේ කවුරුවත් මේ සංසාරේ ස්ථීරසාර හැමදාටම මනුස්ස ජීවිත ලබනැත්තු නෙවෙයි පින්නතුනේ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන අවබෝධ කරගන්න ඕන. එනිසා මේ සසරෙහි තිබෙන බිය භයංකාරකම නිතර නිතර මෙනෙහි කරලා ඔත්තප්ප බලය ඇති කර ගන්නට ඕන. ඊළඟට විරිය බලං. විරිය කියන්නේ වීරිය. දැන් නිර්වාණගාමී ප්‍රතිපදාව අනුගමනය කරනකොට පින්නතුනේ මේ වීරය කියන එක ඊටාම වටිනා දෙයක්. දැන් අපේ කොතරම්නම් ශ්‍රද්ධාවෙන් යුතුව බණ ඇසුවත් පවකම් වලට බියක් ලැජ්ජාවක් ඇති කරගත්තත් අපි තුල වීරයක් අනිවාර්යෙන් තියෙන්න ඕන නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස අනන්ත කාලයක් සංසාරයේ පාරමී ධර්මයන් පිරවනේ. ඒ අතර තමන් වහන්සේ පුරපු වටිනාම පාරමිතාවක් තමයි වීර පාරමිතාව කියන්නේ. නේද? වීර පාරමිතාව. එතකොට පින්නතුනේ බෝසතාණන් වහන්සේ වුණත් මානසික වශයෙන් මේ වීර පාරමිතාවන් පුරමින් මනස හුරු කරා ඕනම දෙයක් දරා ගැනීමේ අවස්ථාවන් වලට දැන් බලන්න මේ බුද්ධත්වයට පත් වුණු සිද්ධාර්ථ කුමාර අවදිය වුණත් එදා කොණ්ඩඤ්ඤතාවස අනිවාර්යෙන් බුදු වෙනවා කියලා කිව්වත් තමන් වහන්සේ සත්‍ය සුවාගම යන ගමනේදී කොච්චරනම් දුක්ඛ පීඩාවන් වලට මුහුණ දුන්නද අවසානයේදී පින්නතුණී බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ වෙතට සමීපයට වැටෙන ගෙඩිකොළ පමණක් ඒවා භුක්ති විඳින්මින් තමන්ගේ කුසගිනි නිවා ගන්න මට්ටමටපත් වුණා. ශාරීරියේ ක්ලාන්ත ස්වභාවයටපත් වුණා. හ්ම්. ඉතින් එහෙම දුෂ්කර ක්‍රියාපව අනුගමනය කරන්නට සිද්ධ වුණා මේ ජීවිතය තුළ. නමුත් තමන් වහන්සේගේ වීරය අතහැරියේ නැහැ. දසමාර සේනාවන් විවිධ බාධකයන් කරාට බෝසතාණන් වහන්සේ තුල කිසිදු ලෙසකින්වත් Tamanගේ වීරය අතහැරියේ නැහැ පින්නට. ඒ නිසා අපි සසර ජීවිතයන් තුල අපිට විවිධ අඩු ලුහුඩුකම් තියෙන්නට පුළුවන් ජීවිතයේ ප්‍රායෝගික ජීවිතයේ තුල විවිධ ගැටලු බාධකයන් තියෙන්නට පුළුවන්. නමුත් කවදාවත් අපි මෙතෙක් කලක් ගොඩනගාගත් ධර්ම මාර්ගය උත්සාහයෙන් යුතුව අපි තවත් දියුණු කරගන්නවා විනා අප තුළ ගොඩනගාගත් ಗುಣධර්ම කවදාවත් පරිහානිය මට්ටමටපත් කරගන්නට කටයුතු කරන්න හොඳ නැහැ. ඉතින් වීරය කළ යුතු අවස්ථාවන් එක බලයක් විදිහට වර්ධනය කරගත යුතු අවස්ථාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වනවා නෝපන් අකුසල් නෝපදිනු පිණිස වෑයම් කිරීම. අපේ ජීවිතයන් තුළදී ආනන්තරය පාප කර්ම වැනි මහා දරුණු අකුසල් ධර්ම පවකම් කවදාවත් සිද්ධ වෙන්නට නොවන විදියට අපි වග බලා ගන්නට ඕන කටයුතු කරන්නට ඕන. ඒ වගේම නෝපන් අකුසල් තව අපේ සසර ජීවිතයේ තව තවත් ඇඳබැඳ තබන අකුසල් ධර්මයන් තියෙනවා. ඒවා පුළුවන් තරම් අපේ සිත් තුළ නෝපදින පිණිස ඉපදෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි පින්නතුනේ උපන් අකුසල් උපන් අකුසල් ප්‍රහාණය පිණිස කටයුතු කරන්න ඕන. අපි කොච්චර ධාර්මික ජීවිතයක් ගත කරත් අපේ අතින් අපේ නොදැනුවත්ව හෝ දැනුවත්ව යම් යම් අකුසල් ධර්මයන් සිදුවන අවස්ථාවන් අන්න ඒවා දැන හඳුනාගෙන Taman විසින්ම ඒවා ප්‍රහාණය කරන්න උත්සාහ කරන්නට ඕන. නෝපන් කුසල් ඉපදවීම පිණිස වෑයම් කරන්න ඕන. අන්න ඒක තමයි වීරයේ තියෙන වටිනාකමනේ. දැන් ධර්ම දැන් මේ සඳහන් කරන මේ සේක බල ධර්මයන් උනත් ඔබේ ජීවිතය තුළ වඩා වර්ධනය කර ගැනීමක් නැත්නම් ඒවා වර්ධනය කරගන්නට කටයුතු කරන්න ඕන උත්සාහ කරන්න. උත්සාහයෙන් යුක්තව මේ ධර්මතාවයන් දියුණු කරගන්නට උත්සාහ කරන්නට ඕන. ඊළඟට නිතර නිතර සිදු කරන කුසල් ධර්මයන් සමහරක් වෙලාවට විනාඩියක් දෙකක් වශයෙන් වඩන භාවනාවක් විනාඩි කිහිපයක් දක්වා ඒක දියුණු කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඒ වගේම පැත්තකට වෙලා වාඩි වෙලා භාවනා කරපු පුද්ගලයා තුල වඩා දියුණුවක් ඇති කරගන්නට ඕන. තමන් යන එන ගමන බිමනේදී මේ හැම අවස්ථාවකදීම ජීවිතේ භාවනාවක් බවට පත් කරගෙන මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයන් තේරුම් අරගෙන කටයුතු කරන්න. ඉතින් ඊළඟ අවසාන බල ධර්මයේ තමයි පඤ්ඤා බලං. ප්‍රඥාව සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. බුදුහාමුදුරෝ ප්‍රඥාව දේශනා කරන්න පින්නතුනේ මේ සියලු සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට ඕන. අන්න බලන්න අපි මේ යථා ස්වභාවය ගොඩාක් දුරට අපිට අවබෝධ කරගන්නට අමාරු අපේ ජීවිතයන් තුළ තිබෙන මේ සක්කාය දිට්ඨිය වැනි ආත්ම දෘෂ්ටීන් නිසා මේ තුල ඇති වුණාට පස්සේ අපි කොච්චර මේ බණ ඇහුවත් සාමාන්‍ය ජීවිතයේ තුල මම මගේ කියන මේ දැඩි මානය, අස්මිමානය, ආත්ම දෘෂ්ටි ගතව අපේ ජීවිතය බලපවත්වන්න පටන් ගන්නකොට පින්නතුනේ ඒක නිමාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැබෑ ලෙසම මේ විසුද්ධියට නිවනටපත් වෙන්නට නම් පුද්ගලයා තුළ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවයන් මෙනෙහි කරන්න කිව්වා. යදා පඤ්ඤාය පස්සතේ යම් කෙනෙක් ප්‍රඥාවෙන් අවබෝධයෙන් දකිනවද? දැන් ඔය අපි අසුබ භාවනා වශයෙන් පිළිකුල් භාවනා වශයෙන් හිසේ සිර පාදාන්තයේ දක්වාම අපි වඩනවනේ නේද? එකින්නක මාගේ කෙස් ලොම් නිය දතාදී වශයෙන් තමන් තමන් පිළිබඳවම තමන්ගේ ශරීරයේ තිබෙන මේ කුණප කොටස් පිළිබඳව හොඳ අවබෝධයෙන් යුක්තව මෙනෙහි කරනකොට පින්නතුනේ මේ ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න. તો තමන් තමන්ගේම ශරීරයේ සාරයක් දකින්නේ නැති වෙනකොට තමන් තමන්ගේම ශරීරය එවනම් මෙන්න මේ වගේ විපත් ගොදුරු වලට ලක් වෙනවා නේද ආදී වශයෙන් හිතනකොට ඒකන තමන්ගේ යයි අයිතිවාසිකම් කියාගත් දරුවන් වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පුළුවන්, යාන තනතුරු තානාන්තර වෙන්න පුළුවන්. මේවා පිළිබඳව තිබෙන දැඩි වශයෙන් ඇල්ම කොහොමත් ඒකනා ඒකනාගේ මනසින් දුර වෙනවා. මේවා පිළිබඳව හරි අවබෝධයක් ඇති කරගන්නට ඕන. සමහරක් දෙනාට මොන හරි බලයක් තනතුරක් ලැබෙච්ච ගමන් හිතනවා මේක ස්ථීරසාර දෙයක් කියලා. කියන්නේ හැමදාම තමන් බලේ ඉන්න ඕන කියලා. හැමදාම Tamanට මේ තියෙන සම්පත් එක වගේම Tamanට භුක්ති විඳින්න පුළුවන් කියලා. නෑ අපි හැම කෙනෙක්ම ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙනවා අපිට. ඒ හැම දෙයක්ම එහෙමනම් අතහැර යන්නට සිද්ධ වෙනවා. අන්නේ අතහැරලා ඕනම මොහොතකදී ඕනම දෙයක් අතහරින්නට සිද්ධ වෙනවා කියන අවබෝධයෙන් යුක්තවයි අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා අපේ පංචේන්ද්‍රයන් වලට ගොදුරු වෙන ඒ සෑම අරමුණක් කෙරෙහිම අපි අවබෝධයක් ඇති කරගන්නට ඕන මේ ලැබෙන හැම දෙයක්ම තවත් මොහොතකින් නැති වෙලා යාමේ ස්වභාවයෙන් යුක්තයි නේද නැතිවීමේ ස්වභාවයෙන් යුක්ත යම් දෙයක් ලැබුණා හම්බුණා අත්පත් කරගත්තා කියන්නේ ඒ දෙයම තවත් මොහොතකදී නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියන අවබෝධය අපි ඇති කර ගන්නට ඕන. අන්න එහෙම ඒවා නිතර නිතර අවබෝධයෙන් යුක්තව මෙනෙහි කරනකොට අපේ ජීවිතයන් තුළ ඒක ප්‍රඥා බලයක් වශයෙන් වර්ධනය වෙනවා. ඉතින් අපේ පින්නතුන්ලාට මම අද මේ දේශනා කරේ ශේක බල සූත්‍රය ඇසුරෙන් ශේක පුද්ගලයෙක් තුළ වඩා වර්ධනය කරගත යුතු බල ධර්මයන් පහ පිළිබඳවයි. අවසරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සංකිට්ඨ සීක බල සූත්‍රය ඇසුරින් අද ධර්මානුශාසනාව පැවැත්වුවේ බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරාධිකාරී කලපලුවාව ශ්‍රී වංගීස පිරිවෙනෙහි පරිවේනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දොළොස්බාගේ ශාන්තනාග ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.